ඒ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මවල හොඳ කඩයින් පරීක්ෂණයක්. යම් කිසි කෙනෙක් භාවනා මාර්ගයේ කරගෙන දියුණු වෙගෙන යනකොට බොජ්ජංග මට්ටමට යනකම් ඒකේ නඩ තෑයින සැකතොගයක් තියෙනවා මං යන්නේ හරි පාරේද මං යන්නේ සමතෙන්ද මං යන්නේ විපස්සනාවෙන්ද මේ චෛතසිකේ මොකද්ද මේ රූප ධර්මයේ මොකද්ද කියන එක හැම එකම දැනගත්තට ඒ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න අවුල වැඩි වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ කාරණා කාරණා පිළිබඳව පරිච්ඡේද ඥානයක් නැති නිසා, වෙන්කොට දැන ගැනීමක් නැති නිසා. ඒ නිසා මතක තියාගන්න වෙන්කොට දැනීමක් නැති හැම ඥානයක්ම ඉසේකක්කම. ඥානය Tamanට වශී වෙන්නේ ඒව එකින් එක වෙන් කළ දැනගන්න එක. ඒක ලේසි නෑ. එතන තමයි ප්‍රඥාවේ හරය, එහෙම නැත්නම් ප්‍රඥාවේ ව්‍යාකරණේ තියෙන්නේ. ඒ ඔක්කොමලා ඒකට කැප නැහැ. කොටම තේරෙන්නේ නැහැ. නමුත් තේරෙන්නේ නැති කෙනා දන්නවනම් මට කරුණ දැනගත්තට කරුණ ගුණව දන්නේ කරුණ අතර වෙන්කොට හඳුනා ගැනීම දන්නේ කියලා එයා තවදුරටත් කරුණ හොයන්න ගියොත් එන්නෙන් අවුල් වෙනවා. තියෙන කරුණ තෝර බේර ගන්නවා. තියෙන කරුණ වර්ග කරන්න ඕනේ. පරිච්ඡේද කරන්න ඕනේ. ඒක ඥාන භාගීය මේ කොටසක්. ඒක ප්‍රබුද්ධ කාලවල විතරයි සිද්ධ වෙන්නේ බුදුචානන්සේ වැඩ ඉන කාලවල විතරයි. ඒකෙත් බුදුහාමර තමයි සියල්ලම දන්නේ. ඒ නිසා අපිට කිට්ටුවට යන්න බෑ. නමුත් දැනුමක් වශයෙන් දැනගන්න ඕනේ. ඒ නිසා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන ධර්ම කොටස ආරම්භයේදී අපි ඒව දැනගත්තට වෙන එකක් සංසන්දනය කරන්න දන්නේ පරිච්ඡේද කළ කියන්න දන්නේ. ඉතින් ඔක්කොම එක මල්ලේ දාගෙන අවුල තමයි තියෙන්නේ. ඉතින් ඒක පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඒ හැටි පටන් ගන්නකොට ඊට පස්සේ ඒකම නැවත නැවත කරමින් ඒකම නැවත නැවත කමටහන් සුද්ධ කරමින් යනකොට තමයි ඒ දේ පුද්ගලික ලක්ෂණ මෙහෙමයි පොදු ලක්ෂණ මෙහෙමයි ඒ මේ මෙහෙම විදිහට මේවා වෙනස් වෙනවා විපරිණාමයට ලක් වෙනවා කියලා දැනගැනීමේ ඥාණය එනකොට අර කලින් තිබුණු ඥාණයට ඉතාම තියුණු ඉතාම තීක්ෂණ ඥානයක් එනවා මේ කාරණා කාරණා වෙන්කොට දැන ගැනීම. ඉතින් ඒ දෙක හරියට යකඩෙන් බාල්දියක් හදලා ගැල්වනයිස් කරගත්තා වගේ. එතකොට මේ යකඩ බාල්දිය ආය මලකඩ කන්නේ යකඩ බාල්දිය හදන එක ශිල්පයක් තමයි. නමුත් හදපු ගමන් මලකඩ ගන්න පටන් ගන්නවා. නමුත් ඒක ගැල්වනයිස් කරගත්තොත් කාලයක් වැඩ ගන්න පුළුවන්. ඒ නිසා යකඩ බාල්දිය හදන එක ඥානය තොරතුරු කියනවනම් මේ තොරතුරු පිළිබඳව ව්‍යාකරණේ බොහොම සියුම් ඥානයක් මෙන්න මේ අතින් බලනකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික වල ධර්ම වල තියෙන කොටස් ඒ ඒ කට්ටහයන් වලදී 아무තු පන්නරයක් ලබනවා. අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලටම අදාළව කතා කරොත් ඒක ඉස්සල්ලාම සඳහන් වෙලා තින්නේ සති සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං ආදි වශයෙන් අපි පළවෙනි දවසේ සාකච්ඡා කරා. එහෙම නැත්නම් සති සම්බොජ්ජංග සත්‍ය බුදුරජාණන් විස්තර කරන හැටි බලනකොට ඒ බෝධිපාක්ෂික මට්ටමට එන්නේ ඉස්සලා සතිය පස්සරයක් හැව හලමින් හලමින් තමයි දෙන්නේ. සතර සතිපට්ඨාන සතිය හතර පොලක සඳහන් වෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සතිය අර සතිපට්ඨාන සතියම තමයි. ඉන්ද්‍රිය මට්ටමටපත් වෙනවා. ඊට පස්සේ බල සති බලයේ බාටපත් වෙනවා. ඒතකොට බල සතිය බාටපත්. ඊකට බොජ්ජංග සතිය බාටපත් වෙනවා. ඊට පස්සේ තමයි යා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගංග සතියක් බාටපත් වෙන්නේ. මේ හැම වෙලාවෙදීම සතිය අලුත් අර්ථකථන ඇති වෙනවා අලුත් වෙනස් වෙන නිසා අපි සතිය කියලා අඳුන්ලා දෙනකොට ඒක ආධුනිකයට ඒක ඒක වැටහුණාට ඉස්සරහට අනේ කනට ඒක කිව හැකි ප්‍රකාශ කළ හැකි අර්ථකථනය කළ හැකි ආකාර ගොඩාක් එකතු වෙනවා. ඒ එකතු වෙන එකක් කවදාක ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. ඒව එන්නේ එන්නේ නිර්වුල් කිරීමයි කරන්නේ. එහෙම නිර්වුල් වෙන්නේ සතිය සතිපට්ඨානති භාවනා කරමින් යන කෙනාට විතරයි. භාවනා කරන තු මේ පොතේ දැනුම පිටරෙක් ඔක්කොම එකමල්ලේ දාගත්තා වගේ දාගත්තොත් එකක් ගන්නොත් තේරුම් ඉවරයි. ඒ නිසා ඒක භාවනාවේදී සතිය අඳුනගෙන ක්‍රියාත්මක කරන එකනයි මේ පොතේ දැනුම සඳහා සතිය අඳුනගෙන ක්‍රියාත්මක කරන එකනයි අතර පොතේ දැනුම ගැන සතිය වැඩෙන්න වැඩින්න ජීවිතේ ප්‍රශ්න වැඩි වෙනවා. භාවනා කරන එකනට සතිය ගැන කරන යනකොට යනකොට ජීවිතේ ප්‍රශ්න අඩු වෙනවා. ඒ නිසා කායෙන් හරි ප්‍රශ්නයක් විසඳනකොට යාගේ අත්දැකීම ඇහුවොත් හරි ලේසි කියලා දැන. අත්දැකීම් එකතු කරන්නේ නැතුව ප්‍රශ්න අහනවයි කියලා කියන්නේ එයා මේ දැනුම සඳහා දැනුම තියාගෙන එහෙම නැත්නම් පොතේ දැනුම ඉස්සර කරගෙන අලි අවුලකටපත් වෙච්ච එක්කෙනෙක්. එතකොට උත්තර දෙන එක නැගේ තොලුව නරක් වෙනවා. ඒ නිසා ආරස්සාකාරීව කියනවා අත්දැකීමත් එක්ක කියන්න කියලා. ඉතින් එතකොට සතිය සඳහන් වෙනවා අටපොලක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අටපොලේ අර්ථකතන අටක්. ඉතින් ඒක නිසා ඒකට ලෑස්ති වෙලා යන්න ඕන. මම සතිය දන්නවයි කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එයා සමහරට සතිපට්ඨාන සතිය දන්නව නමුත් ඉන්ද්‍රිය මට්ටමේ සතිය දන්නේ ඉන්ද්‍රිය මට්ටමේ සතිය කතා කරනකොට අර ප්‍රශ්නයක් මතුවෙනවා මම අහලා තියෙන ඕම නෙවෙයිනේ. මෙහෙමනේ ඒ කියන්නේ යා ගෙයිගෙන් බෙක් වාගේ එක දන ටැග් ගහන කෙනෙක්. සතිය දියුණු කරන කෙනා නම් එක පරියන්කයක් ඇතුළත පැය විනාඩි ගාණක් ඇතුළත මේ සතිය විශාල විපරිණාමයකට ලක් වෙනවා. සමහරට අවුරුදු 7ක් 8ක් යනවා. කොෂි කීයේ කෝක කොහොම වුණත් මේ සතිය කියලා කියන්නේ එන්නේ එන්න පුද්ගලයාත් එක්ක වැඩෙන ධර්මතාවයක්. ඒක නිසා සතිය අටපොලක සඳහන් වෙනවා සතිස් බෝධිපාක්ෂික ධර්ම. ඊට පස්සේ අපි අරගත්ත ධම්මවිචේ සම්බොජ්ජංගය ඕක මීමාංසා මීමන්තාව වශයෙන් පෙන්නනවා. ධම්මවිචේ වශයෙන් පෙන්නනවා. විචාර චෛතසික වශයෙන් පෙන්නනවා. යෝනිසමංශකාරය වශයෙන් පෙන්නනවා විවිධ විදිහට හැදෙනවා. ඉතින් හරියටම මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ළඟට යනකොට ඒකේ මොකක්ද අර්ථකථනය වෙන්නේ කියලා තේරෙන්නේ මේ විචාර බුද්ධියෙන් වෙන් වෙන්නේ මීමන්සන නුවණින් වෙන් වෙන්නේ මේම මම මෙතෙක් කරගෙන ආපේක දැනුයි මට මෙවුවා රැල් බුටුල් අල්ලලා තේරෙන්නේ කියනකොට තමයි බොජ්ජංග මට්ටමට හිත වැඩනවා කියලා. ඊට පස්සේ ආයේ ධර්ම ඔක්කොම ගෙනියන්නේ බෝධිය සඳහා පමණයි. ඒව නැතුව මේ ලාමක භෞතික ලෞකික දේවල් වලට යොදවන්නේ නැහැ. එතෙන්ට එනකන් ගොඩක් අපි වැඩ කරන්නේ මේ ලෞකික ලාමක දේවල් සඳහා. ඉතින් ඒකට අවුල තියෙනවා. බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ ඒක හරියට කැන්දේ ගල බේරුවා වගේ එල්ලයක් එන්න පටන් ගන්නවා. ඉතින් එතන ඉඳලා ජීවිතේ හරි ලේසි. මොකද ධර්මයේ විසීම යාට පාර පෙන්නනවා. එතෙන්ට එනකන් එයා ධර්මයේ හදාගත්තට එතනින් එහාට ධර්මයේ විසින් එයාව හදන්න පටන් ගන්නවා. ඒක ලොකු වෙනසක්. ඉතින් අදාපි ගන්න බලාපොරොත්තු වෙන්නේ විරිය සම්පොච්චංගේ. විරිය සම්පොච්චංගේ නව පොලක සඳහන් වෙනවා. සත්‍ය මේ සත්‍තිස් බෝධිපාක්ෂික වල නව පොලක සඳහන් වෙනවා. ඒ නිසා වීර්ය බොහොම ශීඝ්‍රයෙන් භාවනා කරන යෝගාවචරය තුළ විවිධ පරිණාමයන්ට විවිධ හැවහැලීම් වලට විවිධ අර්ථකථන වෙනස්කම් වලට ලක් වෙනවා. මේ නිසාම සරුවචන් වහන්සේ වීර්ය තුන් ආකාරයට සඳහන් කරලා තිනවා. ආරම්භ ධාතු වීර්ය, නික්ඛම ධාතු වීර්ය, පරක්කම ධාතු වීර්ය කියලා. එනිසා අපි මේ වගේ වැඩපිළිවෙලකදී ආදුනිකයන් මුල් කරගෙන යන හඳුනා දෙන වැඩපිළිවෙල මේ ආරම්භ ධාතු වීර්ය ගැන තමයි ඉතින් හඳුන්ලා දෙන්නේ. ආරම්භ ධාතු වීර්ය කියලා කියන්නේ මේ gedara dorwal වල ලාභ සත්කාර වැඩි කරගන්න භෞතික සම්පatti වැඩි කරගන්න අපි විවිධ වීර්යයන් යොදනවා. නැත්නම් අපිට කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. බත සපයා ගන්න අපිට වීර්ය කරන්න ඕනේ. ඒ වීර්යයන් කරන ගමන් ඒ කරන දේ අනුන්ට කරදර කරමින් අනුසූරාකමින් සතුම් මරමින් හොරකම් කරමින් කාමීත්‍යාචාරය කරමින් අපිට බත සපයන්න පුළුවන්. නමුත් යාට කවදා හරි තේරුනොත් මේ අනුන්ගේ රීරිමාන්තය කූරා කෑමක් මෙතන තියෙන්නේ. එහෙම නෙවෙයි. මම වීරියක් ගන්න ඕනේ. යහ ජීවනයක් පවත්වන ගමන් ධර්මයකට ඉඩ තියලා සීලයකට ඉඩ තියලා ආගමකට ඉඩ තියලා ඒ නිසා මම වීර්ය යොදන්න ඕනේ කොල්ලෙන් හරි මල්ලෙන් හරි කියන කතාවෙන් නෙවෙයි සාධාරණ ක්‍රමයකට ධාර්මික ක්‍රමයකට කියලා. එයා ජීවන රටාවත් වීර්යයෙන් කරනවා කරන අතරේ මෙලෝඩ විතරක් නෙවෙයි. පරිලව සඳහාත් දානේ සඳහා වීර්ය කරනවා සීලේ සඳහා වීර්ය කරනවා සමාධිය සඳහා වීර්ය කරනවා ආදි වශයෙන් ආගමික පැත්තට කරන වීර්ය කාම ලෝකේ ඉන්න කෙනෙකුට බරපතලම වගකීමක් බරපතල බරක් බරපතල වියදම් අධික දෙයක් ඉතින් මේකට ගිය කට්ටිය බර ගහනක් පරදිනවා ආයෙත් ගිහලා කාම ලෝකෙට වැටෙනවා ඒගොල්ලෝගේ වචනයක් තියෙනවා මේ අපි හොඳ කරන්න ගියොත් කරදර වැඩි වෙනවායි කියලා. හොරකම් කළ ජීවිත වෙන ප්‍රශ්නයක් නැහැ. මේ දන් දෙන්න ගියොත් තමයි ප්‍රශ්න. එහෙම නැත්නම් හොරකම් නොකර ඉන්න ගියොත් අපිට හැම කෙනාම ඔළුවට අතෝදන් දෙනවා. එතකොට දුස්සීලව හම්බ කරන ප්‍රශ්නයක් නැහැ. මේ සීලය ගත්ත ගමන් හම්බ කිරීමටත් බාධායි ප්‍රශ්නවලටත් ජීවිතේට ප්‍රශ්න වැඩි, ගෙදර ප්‍රශ්න වැඩි කියලා උගව දෙනෙක් උත්සාහ කරලා යම් වීර්ය වශයෙන් උත්සාහ කරලා ඒක ශිල්පේ දන්නේ නැති නිසා ආපෞසරයක් කාම ලෝකයට වැටෙනවා, දුස්සීල තත්ත්වයට වැටෙනවා, වරකම් කරන මත්තන්ට වැටෙනවා. ඉතින් ඒ නිසා අද ලෝකේ තියෙන සාහිත්‍ය අද ලෝකේ තියෙන තොරතුරු තාක්ෂණය ඒ ආපහු වැටිච්ච පෙරදිච්ච හීනමානෙටපත් වෙච්ච අච්ඡංගේ භාෂාවල් තියෙන. ඒ අත්තන්ගේ සාහිත්‍යයක් අද තියෙන. ඒ අත්තන්ගේ ජන කලාවක් අද තියෙන. ඒ අත්තන්ගේ රචනා ශිල්පයක් අද තියෙන. ඒක නිසා බැලූ බැලමට පේන්න තියෙන්නේ අධර්මෙන් ජීවත් වෙන එක ලේසි ධර්මයට යන්න බෑ. ඉතින් මේ අනුව තමයි ලෝකේ දේශපාලනයේ ආර්ථිකයේ අධ්‍යාපන ඔක්කොම හැදිලා තියෙන්නේ. නමුත් ඔය එක්කෙනෙකුට හරි දැනගත්තොත් මේ වීරිය කියන එක බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඒක ශිල්පයක් තියෙනවා. මේ ශිල්පය අනුව ගියොත් වැරදිලා පෙරදිලක් වෙන්න ඕනේ. ඒ සීලෙන් ඒ වීර්යයෙන් අපට යම් මට්ටමකට යන්න පුළුවන්. හැබැයි ඒ යම් මට්ටමකට උස්සන වීර්ය එතනින් උඩින් උස්සන්න බෑ යාට. එයා එතනින් බඩ නතර කරනවා. ඊට පස්සේ මේ ආරම්භ ධාතු වීර්ය නික්කම ධාතු වීර්යයට වැඩ පවරනවා. වැඩ වගකීම් පවරනවා. ඒ උත්සවට පස්සේ එතනිල වැඩ ටික කරගෙන යන්නේ වීර්යම තමයි වෙන වේසයකින් වෙන ස්වරූපයකින් ඒකට නික්කම ධාතු වීර්ය කියලා කියනවා. එයා ජයකනුව පේනකම් ගෙනියනවා. හැබැයි ජයකනුව පන්නන්න බෑ යාට. එයා පරක්කම ධාතු වීර්යයට අවසාන කොටස බාර දෙනවා. ඉතින් එතකොට මේ වීර්ය තුම් පොලකින් පන්නරේ ලබනවා දිනුනෝ ලබනවා. ඉතින් ඒක සතර සම්‍යක් ප්‍රදාන් වීරිය කියලා බුදුජානන් වහන්සේ වීරිය හඳුන්වා දෙනකොට හතර ආකාරයක් අඳුරනවා. සතර සත්‍යපට්ඨාන පස්සේ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය. ඊට ඉර්ධිපාදවල විරිය ඉර්ධිපාදේ කියලා එකක් හඳුන්වා දෙනවා. ඒතර පහයි. ඊට පස්සේ විරිය ඉන්ද්‍රිය විරිය බල එතකොට හතක්. බොජ්ජංග වීර්ය 8යි මාර්ගාංග වීර්ය නමයි. වීර්ය විතරයි ලෝකේ නැත්නම් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල නව පොලක සඳහන් වෙන චෛතසිකේ. ඒ නිසා ඒකට ස්වરૂප නමයක් තියෙනවා. ඒ ස්වરૂප නමයම පොදු වශයෙන් වීරිය කියලා කියනවා බුදුහාමුදුරෝ කියනවා දන්න කියනැත්තෝ කියනවා. නමුත් ආදුනිකයා බැලුවොත් මේ ආරම්භ ධාතු වීරියේ තියෙන ලකුණු වලින් ආත්මසීම වෙනස් ලකුණු වගේක් ඔය නික් පරක්කම ධාතු වීරියේ තියෙනවා. ඉතින් මේ එක ජීවිතයක් ඇතුළත සමහරට එක පරියන්කයක් ඇතුළත වීරියහා සම්බන්ධ යෝගාවචරය කරන දේ මුලින් තමන් කරන දෙයට හාත්පසම වෙනස් එකක් වීරිය නමින්ම අන්තිමට යනකොට පාවිච්චි වෙනවා. ඉතින් මේක තේරුම් අරගෙන තේරුම් කළා දෙනවයි කියන එක මේ වගේ බණකදී කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද ඒක දීග කතාවක්. හැබැයි යම් කිසි කෙනෙක් ඔය කියන වීරිය මට්ටම් පරියන්කේ අත්දකලා තිබුණා නම් එයාට තේරෙනවා මොකද මේ අත්දැකීම හරහා මේක කියලා දෙන්න අමාරුයි. නමුත් ඒක කැඳේ කලබේරෝගේ පිරිසුදුව දැනගන්න එක හරි වැදගත්. Tamange කරුණු කාරණා අවබෝධයට සහ කාටරි කියලා දීමේදී. ඒකට ඔක්කොමලා දක්ෂ නැහැ. වැඩි කෙරුණා තමයි ඒ වැඩේ බෑ. ඒක නිසා මේ විරිය සම්බොජ්ජංගය ගැන කතා කරනකොට විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ ආදුනිකට හඳුල්ලා දෙන වීර්ය නෙවෙයි. ඒක ආරම්භ ධාතු නීරිය ඊට නික්කම ධාතු වීර්යය ඉවර වෙලා පරක්කම ධාතු වීර්යයට හැරෙන තැන තමයි ඔය බොජ්ජංග මට්ටමට යන්නේ. ඒකට උදාහරණයක් වශයෙන් ඒ බුරුමි ස්වාමීන් වහන්සේ මේ නවීන තාක්ෂණය අනුව විස්තර කරනවා හන්දට යන රොකට් එකක් ගත්තොත් ඔය ඇපලෝ 11 වගේ Saturn 5 rocket එකෙන් තමයි ඒක උස්සන්නේ. ඒක උස්සනකොට ඒ මුළු අටල්ලට ගත්තාම rocket එක මීටර් 300 ගණක් විතර උසයි. ඒ මීටර් 300 ගානේ මීටර් 290ක් නැත්නම් 200 300 ගාන පැත්තකදී 300ක් විතරම තියෙන්නේ පළවෙනිම තියෙන Saturn 5 rocket තුන තමයි. ඒකේ මුළු ගමනේම යන ඉන්ධන වලින් 80ක් තියෙන්නේ අර පළවෙනි රොකට් තුනේ. ඉතියේ රොකට් එක පත්තු කරනකොට පුපුරන පිපිරිල්ල භූමිකම්පාවකට සමානයි. කිට්ටුක පහලක කැමරාකාරයෙකුටවත් තින්න බෑ ඔක්කොම ස්වයංක්‍රීයව සිද්ධ වෙන්නේ. එතකොට උඩම කෙලවරේ තමයි ගංගන ගාමින් ඉන්නේ. මේක පත්තු කරලා 180ම තෙල් පුච්චනවා හැතැම්ම 6ක් උස්සන්නේ. මුළු ගමන ඇතම දාස් ගානක ගමනක් පළවෙනි හැතැම්ම අය උස්සන්ඩ මහ පොළොව දෙදරවාගෙන කළුදුන් දාගෙන ගුගුරුවගෙන අඬාගෙන තමයි යන්නේ අර පොළොවේ වාතය කපාගෙන ගුරුත්වාකර්ෂණය කපාගෙන හැතැම්ම හයක් ගියාට පස්සේ මේ අංශක 90ට ගිය රොකට් එක පැත්ත වැටෙනවා පැත්ත වැටිලා කක්ෂගත වීම කියන එකක් වෙනවා කක්ෂගත වෙනකොට ගුරුත්වාකර්ෂණය මිදිලා ඊට පස්සේ ඒ යම්කිසි වේගයක් අල්ලනවා තප්පරයට ඇතැම් 6ක විතර වේගයක් ගත්තට පස්සේ ඒ ගාණෙන් තල්ලු කරලා දැම්මට පස්සේ ආව හේ පොළේ වටේ කැර කැර කිනවා ආයෙ තෙල් ඕන කරන්නේ ඊට පස්සේ එක ඇතැම් 25000ක් තියෙනවා අපේ පොළවේ වටවලල්ලේ ඊට ඇතැම් එහා හයක් ඈතින් ওই රවුමක් කරකිනවා අපිට පැය 24ක් යනවා ඒකට එයා පැයට කරකිනවා ඒ තරම් වේගෙන් කැරකෙන්න පටන් ගන්නවා. එතකොට පොළොවට බැඳෙන්නේ පොළොවෙත් නෙවෙයි හඳෙත් නෙවෙයි. ඒකට තෙල්ලන්නේ නැහැ. එහෙම ඉඳලා එතන එතන ඉන්නකම් පාලක මැදිරියත් එක්ක සම්බන්ධකම් පවත්නවා. අපි කක්ෂයත් එක්ක බලන කොච්චර දුරින්ද පොළවෙන් කොච්චර දුරින්ද හඳ ඉන්නේ කොයි පැත්තේද කියලා එන තොරතුරු අරෝ කියනවා. මෙන්න මෙතනදී තව රොකට්ටයක් පත්තු කරපුවාම එයා එහෙන් එහාට විසි කරනවා හඳ ඉන්න දිහාවට. ඊට පස්සේ මොනවාක්වත් ඉන්න ඕනේ නැහැ. තල්ලු කරපු දිහාට යනවා. ගිහිල්ලා හොඳට ගියාට පස්සේ අන්තිම හැතැම්ම ගානේදී පොඩි ඉන්ද්‍ර ටිකක් ආය ගන්නවා වැටෙන වැටිල්ල වළක්වා ගන්න. ඒකට මුළු ගමනම ගිහිල්ලා එන එකෙන් 180ක් විතර පිච්චෙන්නේ මේ පළවෙනි හැතැම්ම පහ උස්සන්න 6. ඒ මොකද පොළවේ ගුරුත්වාකර්ෂණය. ඒ වගේ තමයි අපිට මේ gedara කාම ලෝකේ කාමයට එක බැඳලා ඉන්න අපිට මේ කාමයේ විතරක් ඉඳලා බෑ ආධ්‍යාත්මයක් ඕනේ. අපිට යහ ධර්ම තියෙන්න ඕනේ. බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ කියලා මේ අපේ නෑදෑයන්ගෙන් අපේ බැඳීම් වලින් වෙන් වෙලා ඕකෙන් උඩට කඩන්ඩ අර රොකට් එකපත් වෙනවා වගේ විශාල নিকකම ධාතු වීරියක් අවශ්‍යයි. ඒක තමයි විමුළු ගමනේ පිටින වැදගත්ම දේ. දැන් මේ ඉන්න ඔක්කොමලා ඒක දන්න කට්ටිය. මේ එක්කෙනෙක්වත් තව කෙනෙක් එක්ක එකතු වෙලා නෙවෙයි කල්පනා කරේ මට ආධ්‍යාත්මයක් ඕනේ මට මේ බණක් භාවනාවක් ඕනේ මේ ගෙවල් දොරවල් ඉඳගෙන අඹදරුවන් එක්ක යහන වාහනත් එක්ක රත්තරන් මිනිමුතු එක්ක අස්සියෝ හරක බානත් එක්ක මේ කරන්න බෑ කියලා ඔක්කොටම තේරිලා තියෙනවා. ඒක පුංචි වැඩක් නෙවෙයි. ඒක ඉතාමත්ම වැදගත්. මේ මුළු ගමනේම වැදගත්ම දේ. යනවා වීරියano බලනකොට මේ පිටිස සුදුසෝ ඒ ආරම්භ ධාතු වීර්ය ගැන කතා කරන්නේ මොකද යමක් කරලා උත්සාහ කරලා තියෙනවා. ඊට පස්සේ නික්කම ධාතු විහිරියට යනවා. ඒක සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේ වැඩමුළුවකදී හරි අමාරුයි. ඒක ටිකක් උසස් පාඩම් පන්තියක්. ඒටත් එහා තමයි බොජ්ජංග ධාතු බොජ්ජංග මට්ටමට යන වීර්ය කියලා කියන්නේ. නමුත් අපි උත්සාහ කරලා බලනවා මෙවැනි විශාල කැපකිරීමක් කරපු කෙනෙකුට පිරිසකට ඒ කැපකිරීම හරහා ඒ කැපකිරීමෙන් ලැබිච්ච අත්දැකීම හරහා ওই ඊගාවට ඉස්සරහ තියෙන ජය කණුව කඩීම පණින හැටි. දැන් ගිහිගෙන් වෙන්වීමේදී කාමභෝගීන්ගෙන් සහ කාමලෝකයෙන් වෙන්වීමේදී අපි ගිහි සංඥාව ග්‍රාම සංඥාව අයින් කරලා අපි වගේ ශූන්‍යාකාරයකටපත් වෙනවා. ඒපත් වෙන්න අපි ගොඩාක් සැලසුම් කරලා බොහෝ දෙනෙක්ගේ ආධාර උපකාර ඇතුව තමයි මෙතන මේ පුංචි විවේකයක් උදකලාවක් විරාමයක් විස්රාමයක් ලබන්නේ. ඒ විශ්‍රාමයේ ලබන්නේ මොකටද? ඒ gedara ඉඳලා අමුදරුවන් රකමින් හරක බහනත් එක්ක රත්තරන් මිනිමුත් එක්ක කරන්න බැරි වැඩකට. ඒ වැඩේ කිරීම සඳහා මෙච්චර වියදම් කරලා මෙච්චර ලොකු කැපකිරීමක් කරලා මෙතන ආවට හැම කෙනාටම ඊගාව පාඩම් පන්ති හම්බ වෙන්නේ නැහැ ඊගාව ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. කියන්නේ ගිහි ගියේ මෙච්චර අමාරුවෙන් අතහැරියයි කියලා ඒ කෙනාට භවනා හරියනවයි කියලා සහතිකයක් නැහැ. ඒක සඳහා වෙන උපදේශ පන්තියක් ඕන. ඒ උපදේශ පන්තිය නොලැබුණා නම් අර කරපු අර විශාල කැපකිරීම කඟට ඉන් කැපුවා වගේ. ඉතින් භාවනා මධ්‍යස්ථාන ලෝකේ හැදිලා තියෙන්නේ. අන්න ඒ වගේ එන පිරිසට අවශ්‍ය උපදේශ පන්ති දෙන්න ඔය කරගත්ත අතහැරලා ගත්ත මේ පුංචි විවේකය දියුණු පවුණු කරගන්න හැටි. ඒ දියුණු පවුණු කරන්න ගියාම යම් විශාල ලෝකජීන මනුෂ්‍ය ජනගහණයෙන් කොච්චර පොඩි පිරිසක්ද ගීගේ අතාරීමක් දවසකට හෝ කරන්නේ අබිනිෂ්ක්‍රමණය දවසට හෝ කරන්නේ ඒකටත් වැඩි පුංචි ප්‍රතිශතයක් තමයි අබිනිෂ්ක්‍රණය කරපු ගීගේ අතහැරපු අයගෙන් භාවනාව හරියන්නේ. එතන විශාල හැලීමක් සිද්ධ වෙනවා. ඒක භාවනා ලෝකයේ ඇතුළත සිදුවෙන එකක්. ඒක නිසා අපි ඒක ඉගෙන ගන්න ඕනේ. මෙතෙන්ට ආවට ඔක්කොම නිකන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් එහා කටයුතු ටික කරන්න ඕනේ. ඒ සඳහා කරන කටයුත්තේ එක නියෝජනයක් තමයි විවිධ අරමුණු දිගේ තියෙන දුවන හිත එක අරමුණක චිත්තක්ෂණ දෙකක් පවත්වන්න කොච්චර අමාරුද කියන එක. කාමගුණ කියලා කියන්නේ කාම ඡන්දේ කියලා කියන්නේ මේ රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් පැන පැන පැන පැන යන පිස්සු ඇදිච්ච වඳුරෙක්ගේ හිත වගේ හිතක්. ඒක කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. මොකෙන් මොකට පයින්වද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ ඉන්න කිසිම කෙනෙක් මොනම විදිහකින්වත් බලාපොරොත්තු වෙන විදිහට අපිට මේ කය වචන කීකරු කරාට හිත කීකරු කරන්න බෑ. ඒ නිසා අපිට චර්යාවක් නැහැ. චාරයක් නැහැ. න්‍යාය පත්‍රයක් නැහැ. මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. උඹ දෙන්නේ දන්නෙත් නැහැ ඒක. අපි ඒක තේරුම් ගන්නෙ දැන් මෙතෙන්ට ඇවිල්ලා මෙහෙට ආවට පස්සේ කියනවා අතපය හොල්ලන්නේ නැතුව <clears throat> වචනේ හොල්ලන්නේ නැතුව නැත්නම් චේතනාපූර්වකව අත අත හොල්ලන් පය හොල්ලන්නේ නැතුව වචන කතා කරන්නේ නැත්නම් ඒක දැන ඉඳලා මේ ඉඳගෙන ඉන්න කය කියන අරමුණේ චිත්තක්ෂණ දෙක තුනක් ඉන්න. ඔන්න අපි ඒක හරියට උපදේශය අහුනට පස්සේ කර බැදීමේ ආදාවක් ආවයි කියලා හිතන්නේ. අතපය හොල්ලන්නේ නැතුව හොඳට පట్టල කරගෙන මේ ඉන්නේ ඉරියව්ව දිහා මම බලාගෙන ඉන්න ඕනේ කියලා අපේ හිත පැදුරටත් නොකිය පයින්නවනේ. කොහෙ ගියාද මොකට යනවද හිතුවත් නැති විදිහට පයින්නවා. එතකොට අපි හිතුවේ මෙච්චර කැප කරලා ආවට පස්සේ අපිට මේක නිකන් හම්බුවේ කියලා. නිකන් හම්බුවේ නැහැ. මොකද ගිහිගේ අතහරනකොට කරන වීර්යයයි මේකයි දෙකක්. ගීගතාට කොට කරන මා විශාල වීර්යයක් කළා තමයි මෙතෙන් ආවේ. ආවට පස්සේ විවිධ අරමුණු රසයන් දිගේ යෑම අශික්ෂිත ගතියක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අශික්ෂිත ශික්ෂාවක් නැහැ. අපි සිංහලයේ අශික්ෂිතයි කියලා කියන්නේ. ඒ නරක වචන සිංහලේ. අරමුණෙන් අරමුණට පයින් එක වළක්වන්න බෑ. හැම වෙලාවෙම අරමුණෙන් අරමුණට පයින්නවා. ඒක සාමාන්‍ය ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම අපි විවිධ ප්‍රසංග පවත්වනකොට කානිවල් දානකොට සංගීත සම්දර්ශන දාන්න වෙඩි දර්ශන පෙන්නකොට මේ අරමුණු මාරු කිරීමනේ විශාලවට කරන්නේ. ඒක අශික්ෂිතකමක් කිව්වොත් එහෙම කොළඹින් ගහලා එළවයි. මොකද ඒකට මේ කට්ටිය දැන් අදත් ගෙදර ගිය ගමන් කිව්ව මොකක් හරි එකක් වැඩක් සැලසුම් කරගෙන නැති. ගිය ගමන්ම අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා. නමුත් මෙහෙට ආවට පස්සේ අපි එහෙම නැතුව ඔක්කොමලා එකපාරට සුදු ඇඳගෙන ඔක්කොමලා බිම වාඩි වෙලා ඔක්කොමලා එක බල එක හැරිය බත් කාලා මේ ඉඳ හදන්නේ මේ අපි පවුල් වල තියෙන එකිනෙක තාරාතිරම් මෙහෙට ගේන්න එපා. මේ ඔක්කොම බුදුහාමුදුරන්ගේ උපාසක උපාසිකාව. භික්ෂු භික්ෂුණී ඔක්කොම එක මට්ටමේ ඉන්නේ. මේ මේ බෑ තාරාතිරම්. ඉතින් ඒක කරන්නේ මොකටද? අර හිත ඒක අරමුණක තියාගෙන ඉන්න. ඉතින් ඒ කාර්මුණ තියා තබා ගැනීමේදී හිතපන් කිව්වට හිටින්නේ නැහනේ. එහෙනම් බුදු කෙනෙක් ඕනේ නැහනේ. එහෙනම් ප්‍රතිපදාවක් ඕනේ නැහනේ. ඒ නිසා බුදුසසුනසේ කියනවා ඉන්න බලන්න. බලනකොට තියෙන ප්‍රශ්න මට කියන්න. ඉස්සෙල්ලා මේක කරලා බලන්න. ඉතින් අද අපි දවල් අහපු ප්‍රශ්න වල දැක්කනේ ඒ උපදේශ පන්තිවත් එක්කිනෙකුටත් ඇහිලා නැහනේ ප්‍රශ්න ලියපු කාටවත්. ඒ ප්‍රශ්න ලිපු එක්කෙනෙකුටවත් මේ උපදේශ පන්ති ඇහිලා නැහැ. ඒගොල්ලෝ gederin ගෙනාපු ඒවා මෙතන අහනවා. මේ කර්මණක තබා ගැනීම කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. විවිධ විවිධ දේවල්. ඉතින් මේ ඔක්කොමලා මේක හරහා යනවා මිසක කාටවත් උප්පත්තියෙන් හම්බ වෙන්නේ නැහැ. ඔය ඥානය. එනිසා ප්‍රශ්න හොයයි කියලා දෝෂයක් නැහැ. ඒ ප්‍රශ්න අහනට අනික් කට්ටියට තේරෙනවා මේක අදාළ නැති ප්‍රශ්නයක් කියලා. කවදා හරි මේක තේරුම් අරගෙන නික්කම ධාතු වීරිය කියලා කියන්නේ අරමුණු රාශි වලින් අරමුණු විවිධත්වයෙන් නික්මිලා එක අරමුණක හිත පවත්වා ගැනීමේ ප්‍රයත්නය ඒ සඳහා හිත පිට යන්න එපයි කියලා පැතුවට හරියන්නේ හිත පළච්චාවයි නැවතත් ගෙනල්ලා තියන්න ඕනේ මෙතනයි කියලා දන්නවනම් හොඳ ගොඩ ඒක දන්නේ නැත්නම් ඉතින් ලක්ෂයක් කමටහන් සුද්ධ කරන්න වෙයි කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ හිත පිට යන්නේ ගැන චෝදනා කරයි නතර කරන්න පයබර වායට පිටු කරහය බෙහෙත් බඳින්න වගේ ඕන නැති ප්‍රතිකර්ම කරයි. නමුත් හැල හැප්පුණොත් ගෙනල්ලා තැම්පත් කරන්න ඕනේ. තැම්පත් අරමුණ එල්ලෙන්න ඕනේ ආලම්බණය. දන්නේ නැත්තම් ඒ කියන්නේ එයා තාම කිසිම භාවනා ගුණයක් නැති කෙනෙක්. ඒක ඒක කියනකොට සඳහන් කරනවා සතිපට්ඨාන අටුවාවේ ආචාර්යන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඒක කල්මාස ධම්ම කියන ගමට ගිහිල්ලා මේ සතිපට්ඨානේ දේශනා කරේ ඒ ඒ ගමේ හිට මිනිස්සු පරිසරයේ ඥානවන්තයි ඒ ඥානවන්තකම පෙන්වන්නේ දෙන්නේ හම්බුනොත් පාරේදී ඒ දෙන්න මේ අද ශ්‍රී ලංකා පක්ෂේ දිනයිද UN පක්ෂේ දිනයිද කියලා නිවිලු කතා කරන්නේ. ඒගොල්ලෝ කතා කරනලු ආවනා කරන කමටහන මොකද්ද කියලා. ඒ දෙක්කෙනෙක් කියනවලු මම නිතරම මොන්න කරදරයකට හිත ගියත් අට්ටි සංඥාවේ තමයි හිත පාත්තා. නැත්නම් තව කෙනෙක් කියනවා මම නිතරම කායගත සතිය තමයි හිත පාත්තා. නැත්නම් මම හිත පාත්තන්නේ බුද්ධහනුස්සතිය කියලා එයා හරියටම දන්නවා කවුරු හරි ඇහුවොත් මගේ හිත එහෙම යනකොට අල්ලලා බඳින කර්මස්ථාන කියලා කියන වැඩපොළ කියන එක. කර්ම ස්ථාන වැඩපොළ දන්නවා. ආලම්බණය කියන්නේ එල්ලෙන වැල. ආලම්බණය දන්නවා. අරමුණ දන්නවා. අහන්නෙත් එච්චරයි උත්තරෙත් එච්චරයි. ඉන් අපිට ඔක්කොම වල්පල්නේ. ඒ අපිට ඔක්කොම සම්පප්පලාපනේ. ඒ නිසා අපි දැකපුවාම අපි අහන දේවල් වලින් අපිට පේනවා අපි එලෝ මෙලෝ ඇති වැඩක්ද කතා කරන්නේ නැත්නම් ඔහේ නිකන් හිත සන්තෝෂෙන්න කතා කරනවාද කියලා. ඒකෙදි තියෙනවා බුද්ධ රකිත කියලා ගිරවෙක් ඉඳලා තියෙනවා උපාසිකාරාමයකට. ඒ ගිරාපෝතකයා මේ පන්සල්ට එන තැන මකරතොරනේ කොනේ වාඩි වෙලා හිටලු නාලා ගිහිල්ලා. තටු පෙරලන් තටු වේලන් ඉන්න වෙලාවේදී කුරුළු ගොයෙක් ඇවිල්ලා මෙයා කඩාගෙන අරගෙන ගියා. දැන් උපාසකයන් එතන හිටපු මෑණිවරුන්ට හරිය කන ගැටුවිලු තමන් ඇති කරපු මේ බුද්ධ රක්කිත ගිරාපොත් මේ කුරුළු ගොයෙක් අරගෙන යනවා. මෑණිවරු දූවගෙන ගිහිල්ලා පිටිපස්සෙන් කෑ ගහලා කෑ ගහලා කලබල කරාට පස්සේ ගිරා අර කුරුළු ගොයා මේක දැම්මලු වැටුණලු බුද්ධ රක්කිතව. කියන්නේ ගිරා පැටියෙක්. මෙයා ගෙනල්ලා වතුර පොල ඇහුවලු බුද්ධ රක්කිත ඒ ගිරවැටිට කතා කරන්න පුළුවන්. ඇහළු උඹට මේ මේ තරම් අනතුරක් වෙච්ච වෙලාවේ එම්බේ මේ කුරුළු කොයික ඇවිල්ලා උඹ අරගෙන යන වෙලාවේ උඹ හිතේ මොනවද තිබුණේ කියවලු. ඌ කියවලු අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කික හිටියයි කියවලු මං. කලබල වෙච්ච ආවේ කුරුළු ගයාට තිත්තුගුණ හර්පෙන් බැන්නෙත් නැහැ. මම නරක තැනට ගියා කියලා පශ්චාත්තාපු නැති ආ හිත යෙදුවේ පුරුදු කරලා තිබුණ කර්මස්ථානේ අට්ඨි සංඥා මේ ගිරවෙක් ඉතින් කවුරු හරි කරදරයක් වෙච්චාම හිත තැබිය යුතු තැන දන්නේ නැත්නම් අනාතයි අසරණයි ඉතින් ඒක මේ ඉදිරියට සල්ලි හම්බ කරනවා දරුවෝ වදනවා ගෙවල් හදනවා පොත් ලියනවා කතාවක් නෙවෙයි එවුවා සාමාන්‍ය වීරිය ඒකෙන් ඇවිල්ලා මේ භාවනා මධ්‍යස්ථානට ආවයි කියලා කියන්නේ නැත්නම් අපි ගීගේ අතෑරියාට පස්සේ ඒත් ඕන තරම් කරදර තියෙනවා. හිත පිට යනවා, සද්ද ඇහෙනවා, වේදනාව එනවා. එතකොට හිත තියන්න ඕන තැන දන්නේ නැත්නම් එහෙනම් ඇයි තියාගේ කමට අහන දන්නෙත් නෑ. යා කමට අහන සුද්ධ වෙලත් නෑ. ඉතින් ඒක ඒ භවනා මධ්‍යස්ථානට ආවට පස්සේ එයාට හිත තබා ගැනීමේ අරමුණක් නෑ දන්නේ. ඇහුවොත් කියන්න දන්නේ නැත්නම් ගුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා ඒකේ දෝෂේ යෝගාවචරයක නෙමෙයි ගුරුවරයාගේ කියලා. ගුරුවරයා වග කියන්න ඕනේ. මේ මනුස්සයා විශාල කැපකිරීමක් කළා මේ ඇවිල්ලා තියෙන්නේ. ආට පස්සේ යාට කියලා දෙන්න ඕනේ. ඔය කරපු ගිහිගේ අතහැරීමේ පැයකට හෝ වටිනාකම තියෙන්නේ මෙහි ආවට පස්සේ කරදර එනවා. සද්ද ඇහෙනවා, හිතවි එනවා, වේදන එනවා. ඔබ එතකොට හිත තියන්න ඕනේ මේකේ කියන එක ගුරුවරයා විසින් යාට කියලා දුන්නේ නැත්නම් 50ට වැඩිය දොස් යන්නේ ගුරුවරයාට. නිසා කමඨාන් සුද්ධ කිරීම කවුරු වරද්දගත්තත් ඒ ගුරුවරයාගේ යුතුයකමක් තියෙනවා. ඒකට කමන්නේ වැරදුනට කමන්නේ. දැන්වත් දන්නවද මේ වගේ ප්‍රශ්නයක් ආපුවාම සැකයක් ආපුවාම අනතුරක් බයක් ඇති වෙච්චාම හිත තියන්න ඕන තැන. එහෙනම් එයා පුළුවන් තරම් ගුරුවරගෙන් ස්වාධීන වෙනවා භවනා කරගෙන යන්න පුළුවන්. මොකද කරදර කියන එක ගිහි ගියාතර අයට අඩුවක් නැහැ. අනිවාර්යයෙන්ම තියෙනවා. සමහරට වැඩි වෙන්න ඉඩ තියෙනවා. මේ වැඩි වෙනකොට මෙන්න මෙතන හිත තියන්න ඕන කලබලයක් වෙනකොට කොරස් කටේවත් අද්දා ගන්න බැරුව කෑවකර ගහගෙන කන පිටින්නම් ගහගෙන ඉසాత බැඳගෙන අඬන එක තමයි පෘථග්ජන ගතිය කියන්නේ. සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ දන්නවා මගේ හිත කෙලෙසයක්, මගේ හිත බයක්, මට සැකක්, මට අනතුරුදායක තත්ත්වයක් තියෙන්නේ. අන්න මෙතනදී මං හිත තියන්න ඕනේ මේකේ මම. එතකොට මට අරසාව තියෙනවා කියලා දන්නවනම් එයා ඊට පස්සේ සසරණයි සනාතයි ඉතින් මේ භාවනා වැඩමුළුවේදී අපි කරන්න හදන්නේ තමන්ගේ කය පවතින ඉරියව්ව තමයි ආරක්ෂක භූමිය. ඒකට ക്ഷേම භූමිය කියලා කියනවා. ඒකට නිර්මල තන කියලා කියනවා. නික්ලේශී තන කියන නිසා හිත පිට ගියා නම් ආපහු කයට ගේන. සද්දයක් ඇවිල්ලා හිත ගැස්සුණා නම් කයට ගේන. නිදිමතක් ආව නම් කයට ගේන. වේදනාවක් ආව නම් ඉතින් කයෙමනේ තියෙන්නේ. දැන් හිත තියෙන කය කියලා දැනගන්න. ආනපනියාවනම් ඒ කියන්නේ කයේ තියෙනවා කියලා දාන්න. පිම්බි මහැකිලම කියන කයේ කියලා තියන දාන්න. ඉතින් මේ ටික දන්නවනම් අපි මේ භාවනා මධ්‍යස්ථාන පිහිටෝලා අවුරුදු ගාණක් වැඩ කර කර ගිහිල්ලා යෝගාවචරය දෙන්න ඕනේ දෑවැද්ද ඔච්චරයි. ඒක දන්නේ නැත්නම් ඒක යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි. මේ බණ ඇහුවට බණ ඇහිලා නැහැ. නැත්නම් බණ කිව්වට බණ වගේ මොනවදෝ කියලා තිබ්බට මේ කාරණාව කියලා දීලා නැහැ. මේ කාරණාව දන්නවනම් යෝගාවචරය ආරම්භ ධාතුව විතරක් නෙවෙයි නික්ඛම ධාතුව කියන කලයුත්ත දන්න. මේ කලයුත්ත කාරණයක් වශයෙන් දැනගත්තට උපකරණ ටික අතේ නැතුව මේක කරන්න බෑ. ඒකට උපකරණ ටික බුදුහමරෝ දීලා තියෙනවා. යම් හේයකින් අපිට අරමුණු රාශියක් තියෙනකොට නික්ලේශී අරමුණ මොකද්ද ආරක්ෂක අරමුණ මොකද්ද යායුතු අරමුණ මොකද්ද කියලා දන්නවනම් ඒකට මෙහෙවන හිත ඒකට මෙහෙවන චෛතසිකයට විතක්කය කියලා කියනවා. අරමුණු රාශියක් තියෙනවා. ඒකෙන් කල්ැතුම නිකුත් තීඳු කරගන්න බුදුහාමුදුරුත් එක්ක එකඟ වෙලා මගේ කර්මස්ථානේ මේකයි කියලා කලබල තියෙන වෙලාවේදී සැකේ තියෙන වෙලාවේදී අනතුරු තියෙන වෙලාවේදී අනිශ්චිතතාවයේ තියෙන වෙලාවේදී පාලනයක් තියෙනවා නම් තමන්ගේ හිත දාන්න ඕනේ මොකේද කියලා දන්නවනම් ඒකට හිත දැමීම සඳහා යොමු කරවන එල්ලේ ලබා දෙන ගොනුව ලබා දෙන දීම සඳහා යෝගාචරය පාවිච්චි කරන චෛසිකේ කියන විතක්කේ කියලා ඒකට කියනවා අරමුණට හිත නංවන ගතිය. කියන්නේ අරමුණු රාශියක් තියෙනකොට ආරක්ෂක තැන්න හිත නංවන ගතියට කියනවා විතක්කේ කියලා. ඉතින් මේ විතක්කය තමයි යෝගාචරයේ ආධ්‍යාත්මික චරිතය ගොනු ඇති කරලා දෙන පිටකොන්ද සකස් කරලා දෙන චෛතසිකේ. විතක්කය සම්මා වෙන්න පුළුවන් මිච්ඡා වෙන්න පුළුවන්. මිච්ඡා විතක්කය කියලා කියන්නේ චාරයක් නැහැ. ඒ අරමුණේ මේ අරමුණට ඒ අරමුණේ මේ අරමුණ පයින්නවා යෝගාවචරයක දන්නෙත් නැහැ. එතකොට ඒක මිච්ඡා විතක්ක කියලා කියනවා. කාම අරමුණ කියන නත්තර වෙන ගතියෙන් නික්ලේශී අරමුණට හිත නංවන විතක්කයට කියනවා සම්මා විතක්ක කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා නෙක්ඛම්ම විතක්කය කියලා. ඒ සම්මා විතක්කේට වෙන නමක් කාමයන්ගෙන් වෙන්වීම සඳහා ප්‍රයත්න කරන විතක්කේ. එහෙම නැතුව චාරයක් නැතුව අරමුණෙන් අරමුණට මේ පිස්සු වැදිච්ච වඳුරේ පනින වගේ පයින් විතක්කේට කියනවා කාම විතක්ක කියලා. ඒ නිසා කාම විතක්ක, නෙක්ඛම විතක්ක කියලා කියන්නේ කළු සුදු දෙකක්. කාම විතක්කේ ස්වභාවය තමයි විවිධත්වේ. විවිධාංගීකරණය. එහෙම නැත්නම් මේ විවිධ ප්‍රසංග කානිවල් රංගන විවිධතා ඉතින් මේකට ගීගේ කියලා නමක් දාලා තියෙනවා. නෙක්ඛම්මේ කියලා කියන්නේ අරණ්‍ය. රුක්ක මූලේ. ශූන්‍යagaraය. එහෙනම් තමන් ඉඳගෙන ඉන්න කය. ඉතින් අතන ඉඳලා මෙතෙන්ට හිත වෙන් කිරීම සඳහා මීහරකෙක් නාශරණුවක් දාගත්ත මීහරකෙක් නාශරණයෙන් ඇදගෙන යනවා වගේ කාම විතක්කයෙන් ගලවලා නික්කම් විතක්කයට දැමීම සඳහා තියෙන උපකරණේ විතක්කය විතක්ක කියන චෛතසිකය චෛතසිකට ඉස්සලා දැනගන්න ඕනේ කාම විතක්ක හිටියොත් අපායට කෙටිම මාර්ගේ නැත්තම් පිස්සන් කොටුවට හරියට Tamand ඕනේ තැන එහෙම නැත්තම් නික්කම් විතක්කයට නික්කම් විතක්කයට යොමු කරන්න ඕනේ මම ඒක කරන්න ඕනේ ඒක බුදුහාමුදුර කරන්න බෑ දන් දුන්නට ඒක වෙන්නේ නැහැ සිල් රැක්කට ඒක වෙන්නේ නැහැ විපස් භාවනා වශයෙන් කරන්න ඕනේ මම ඒක කරනවා මෙන්න මෙහෙමයි මම කරන්නේ කියලා යන්තම් හරි දැනීමක් යෝගාවචරයට ආවනම් බුදුහාමුදුරන්ගෙත් යුතුයකම ඉෂ්ට වෙලා තියෙනවා ගුරුහාමුදුරන්ගෙත් යුතුයකම ඉෂ්ට වෙලා තියෙනවා ගීගේ අතාරපිකුත් ප්‍රෝජනයක් වෙලා තියෙනවා ඊට පස්සේ පුළු පුළුවන් වෙලාවේ අර කලින් දැනගත්ත ඒ කයෙහි එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ හිත පවත්නකොට අර උපාසකම්ම කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා කනපින්දම් ගැහුවේ. ඒක දැක්කත් හරි වෙහෙසයි. කයේ හිත පිහිටියත් කයේ හිත හිටියත් හරි පීඩාකාරී. හරි දැවිලි දැවිලි සහිතයි. එතකොට සැකයක් එනවා. දැන් ගිහි ගිය අතල්ලා මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවම හිත නන්නත්තර වුණා. ඕන්න දැන් විතක්කේ යොදලා මම කයේම තිබ්බා. ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ. නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ. එතකොටත් පේනවා ඒක දවන තවන ගතියක් තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ කයට හිත යෙදෙව්වට ඒක පොඩි සෙල්ලමක් නෙමෙයි ඒක ආරම්භ ධාතු නෙමෙයි නික්කම ධාතු. නික්කම ධාතුව හරි ගිහිල්ලා කයට හිත යෙදෙව්වට පස්සේ ඒ කය දිහාම ඒ කය ආශ්‍රවසාසේ වෙන්න පුළුවන්. පිම්බීම හැකිලින් වෙන්න පුළුවන්. වම දකුණු වශයෙන් ඇවිදීම වෙන්න පුළුවන්. නිදාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හිටගෙන ඉන්නවා වෙන්න පුළුවන්. යනකොට එනකොට කනකොට බොනකොට වැසිකිලි කැසිකිලි කරන ඕනම තැනකදී කයට හිත යොදලා ඒක දිහාම netcerදී බලන හිටියොත් නැවත නැවත හිත යෙදෙවොත් නොබෝ වෙලාවකින් තියෙනවා මේ කයට හිත ගත්තට ඒක ඉච්චර සුන්දර ලස්සන ප්‍රනීත දෙයක් නෙවෙයි ඒක දවන තවන ගතියක් තියෙනවා වෙහෙස කර ගතියක් තියෙනවා හැබැයි යෝගාවචරය දන්නවා මම සතියෙන් ඉන්නේ කයේ ඉන්නේ කයේ ඉන්නකොට මට ඒක තියෙන දැවිලි තැවිලි තේරෙනවා ආස්වාස ප්‍රසවාසන මයින්මක් අදිනා වගේ පුම්බනම අතාරිනවා තේරෙනවා. වම දකුණ ඇවිදිනකොට අලිය කොටයක් අදගෙන යනකොට උසවනවා, කියනවා, දොඹකරයක් වැඩ කරනවා වගේ තේරෙනවා. කරන හැම කටයුත්තකම ඝර්ෂණය, පීරිගාන ගතිය, දවන තවන ගතිය තේරෙනකොට උගාක් හිතනවා භාවනාව වැරදිලයි කියලා. මේ කයේ තියෙන වෙහෙස දැවිලි තැවිලි එක එක දෙයක් පෙන්නනතෝ විවිධ විවිධ දේවල් පෙන්නනවා. මට පාලනය කරන්නත් බෑ. මෙන්න මේ දේ දැක්කට පස්සේ මේ භාවනාවේ ප්‍රයෝ ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්. දැන් වෙන තැන්වල කෙලෙස් නැහැ. ඇහි කෙලෙස් නැහැ, නාසයේ දිවේ කෙලෙස්, කනේ කෙලෙස් නැහැ, නාසයේ නැහැ, දිවේ නැහැ, කයේ තියෙන ඒ ටික මම දන්නවා. මේක ජීවිතේක විශාල ජයග්‍රහණයක්. කනකොට රාත්තල් ගන්න දන්නවා දැන්. මම මේ ඉනකොට මට වෙහෙසක් දැනෙනවා. මට දරතයක් දැටෙනවා. පීරි ගන්න ගතියක් තියෙනවා. හැබැයි ඒක හොඳටම අස්පන අපිට සිද්ධ වෙන්නේ. ඉතින් පුදුමාකාර පෞරුෂත්වයක් ඕනේ කෙනෙකුට නැත්නම් පුදුමාකාර ප්‍රදේශයක් කමඨාන් සුද්ධ වෙන්න ඕන කෙනෙකුට මේ කයට හිත ගත්තට පස්සේ ඒක ආරම්භ ධාතුවක් නෙවෙයි මේක නික්කම ධාතුවේ ප්‍රයෝජනයක් අනේ මට මේකෙම හිත තියාගෙන ඉන්න පුළුවන් වුණොත් කියලා කියන්නේ එයා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ලෑස්ති කෙනෙක් මේ එන වෙහෙස මට එපා මට දැවිලි තැවිලිත් එපා මට පීටි ගන්න ගෑවිලි නැති තැනකට යන්න හිතනවනම් කෙනෙක් මං කියනවා හොඳ සැරබීම ටිකක් බිල බොදිය ගන්න එක ඊට වැඩිය හොඳයි. එහෙනම් කුඩු ගහන්න බුදියන් පුරප කරන්න එතකොට ඒක හරියනවා. නැත්නම් සූදු කෙලින්ද. ඒ මේකට බය කට්ටිය තමයි ඔය ඔක්කොම නපුරු වැඩ කරන්නේ. මේ තමන්ගේ කයට හිත ගත්තට පස්සේ බුදුන්ට කිට්ටු වෙනකොට දුක්ඛ සත්‍යයට කිට්ටු වෙනකොට ඒකේ තියෙන මේ දැවිලි තැවිලි ටික ආශීර්වාදයක් භාවනාවේ ප්‍රතිඵලයක් ප්‍රතිපදාව ඉදිරි ගමනක් කෙලස් කැපෙන දෙයක් කියලා යම් කිසි කෙනෙකුට වටහාලා දෙන්න කොච්චර කමඨාන් සුද්ධ වේද කියන්න බෑ. මොකද එයාට පේන කරදරේ නිසා එයා හිතන වැරදිලයි කියලා. සතිය නැති නිසායි මට මේ ඉනකන ඉන කයෙත් හිත තියෙනකොට වෙහෙස දැනෙන්නේ කූඹි නලිනා වගේ දැනෙනවා කම්පන චංචල තේරෙනවා බෙල්ල කඩා වැටෙනවා ඉරියව පවත්වන්න බෑ අරමුණු පේනවා පින්නොට මොකද කිසිම තැනක හිත අල්ලන්නේ හිත මනාප නැහැ. මේකට බුදුරජාණන්සේ පාවිච්චි කරන වචනේ තමයි නිර්වින්දනයක් ලැබෙනවා කියලා. වින්දනය කරන්න බෑ. ඒක නිසා වුණා කරන වින්දනය කරන හැම තැනම අපාය, වින්දනය කරන හැම තැනම සංසාරේ. දැන් ඔන්න නිර්වින්දනයට බාර පේනවා. දැන් මේ පේනවා ඇත්ත පේනවා. එතකොට හිත බැඳෙන්නේ නැහැ. හිත ආසාවක් නැහැ. මේක තමයි ප්‍රතිපදාව කියන්නේ. මේක තමයි බුදුසසුන කියන්නේ මේ ප්‍රතිපදාවේ උපයාගත් දෙයක් බව දැනගන්න කෙලස් කැපෙනකොට මනාප ගතිය නැති වෙනවා. අමනාප ගතිය වැඩි වෙනවා. බය ගතිය වැඩි වෙනවා. නිර්භය ගතිය නැති වෙනවා. ඒ නිසා ඒකාකාරී ගතිය වැඩි වෙනවා. මෙන්න මේක ප්‍රතිපදාවක් ප්‍රතිපදා ප්‍රයෝජනයක් මේක මම උපයාගත් දෙයක් මේක මට දරන්න පුළුවන් මට මේක දිගියම යන්න පුළුවන් කියන්නේ ආ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හොඳ මානසිකත්වයක් තියෙනවා. ඒකටවත් මුණ දෙන්න බැරි නම් එතකොටත් සැක හිතෙනවා නම් එතකොටත් අනිශ්චිතතාවයක් ඇති වෙනවා නම් අනාථගතියක් වැටහෙනවා නම් එයා කරන්නේ ආය කෙලෙසකට හිත දාලා නැත්නම් හයියෙන් හුස්ම අරගෙන නැත්නම් ඉරියව් විනාශ කරලා එන්න නැගිලගල සක්මන් කරලා අර ඇතිවෙච්ච ගුණෝ කඩා ගන්න. අපි එහෙම කඩාගත්ත වාර ගාන සංසාරේ කිලෝරක් නැහැ. එක එක්කත් බේරලා නැහැ. එක්කෙනෙකුටවත් ඒකේ නම්බුවක් ලබන්න බෑ. ඒ නිසා කවුරු හරිම කඩා ගන්න කෙනෙක් පහත් කරලා සලකන්න එපා. කිසිම කෙනෙකුට මේ වැරද්ද නොකර ගොඩ එන්න බෑ. මුත් නිකමට හිතනද කාට හරි වැරද්ද කරන ගමන් හෝ මේක කමඨාන් වார்த்தාවක ලියන්න තරම් දැනුමක් ආවොත් ඒ මනුස්සයා නිවනට සත්‍ය අවබෝධ කරගන්න ඉතාම කිට්ටුයි. මුග දෙනෙක් වසංගතව. උගදෙනේ කෙව්ව නෙමෙයි කියන්නේ මේ නරිය බල්ලයි කතා ලීලියා ඉන්නවා කමටහන් සුද්ධ කරනකොට. මේ ආශ්වාසය බලනකොට කොහොමද වැටෙන්නේ? ප්‍රශ්වාසය බලනකොට මොකද්ද වැටෙන්නේ? ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? ඇවිදින බව දන්නේ කොහොමද? කියන්න වෙන්නේ දැවිලි, තැවිලි, කම්පන, චංචල, උණුසුම්, සිසිල් ගතිනේ. මේ එකක්වත් ඉසුඹුලන්න තරම්වත් ඉස්පාසුවක් දෙන දේවල් නෙවෙයි. කබලේ දාගෙන එහාට මෙහාට පැත්ත පෙරලා පෙරලා තවනවා වගේ වැඩ. මෙන්න මේක ඊ타ත්ම සජීවීව භාවනා ප්‍රතිඵලයක් වශයෙන් වාර්තා කරන්න පුළුවන් මිනිසයා මේ පුදුම වීරියවන්තයෙක් කියලා බුදුහාම කියනවා. යා වීරය වීරත්වයකට කිට්ටු කරපු කෙනෙක් කියලා කියනවා. මේ වීරිය සහ වීරත්වය දෙක බොහොම සමාන වචන. ඒකට බය කෙනා, ඒක ලියන්නේ නැති කෙනා කොන්දපණති මිනිසෙක් ආධ්‍යාත්මික පිටකොන්දක් නැති කෙනෙක් වීරත්වයක් නැති කෙනෙක් විදිහට තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. නිසා බොජ්ජංග මට්ටමට යනකොට භාවනාදී වැටහෙන දේ කිසියම් පැකිලීමකින් තොරව වැටහෙන තාලෙටම වාර්තා කරන්න දන්නවා මොකද එයා දන්නවා මේ වෙනද මං අනුන් ගැන හිත හිත හිටියේ අතීතේ හිත හිත හිටියේ අනාගතේ හිත හිත හිටියේ අතන මෙතන දැන් නැ මෙතනමයි නමුත් වැටහෙන දේ නම් ඇඹුලයි පැංගිරියි තිත්තයි. හැබැයි බොරු කරන්න බෑ. ඒක අද්දුරු ප්‍රත්‍යක්ෂේ. ආන්නේ වැටහෙන දේ කාටද කියන්න පුළුවන් නම් වාර්තා කරන්න පුළුවන් නම් එමනසා දුක අවබෝධ කරන්න නැත්නම් දුක්ඛ සත්‍යයේ තියෙන දැවිලි තැවිලි ගතිය අවබෝධ කරන්න බොහොම ආසන්නයි. මේකට කර ඇරියොත් මේක වැරදි කියලා හිතුවොත් මේකට වෙන පිළියමක් අරයා ගාව ඇති මෙයා ගාව කියලා හිතනවනම් ඒ සියල්ලටම කෙලස් කියලා කියනවා. ඒ සියල්ලටම කරාරිනොයි කියලා කියනවා. කොන්දවණ නැහැ කියලා කියනවා. ඉතින් යම් දවසක යෝගා ඇත්තටම යෝගාවචර කොයි එකකට වගේ ඒක විඳලා තියෙනවා. මොකද කියන්න දන්නේ කියමන දක්ෂකමක් බව දන්නෙත් නැහැ. මෙන්න මේ කරදරේ මේ අවහසුතාවයේ මේ sannivedana ප්‍රශ්න නැතිකරන්න ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කොලයක් ලියලා අපි ඉන්න කාලේ පණිතරාමේ ප්‍රසිද්ධ කරා මේ කමඨාන සුද්ධ කරන්න ඕන නම් මෙන්න මේ තොරතුරු ටික මට දෙන්නයි කියලා. ඒ මොකද හේතුව ඒ ස්වාමීන් වහන්සේත් හොඳට පොතපත කියවපු කෙනෙක් හිත වැඩ කරනවා වැඩි භාවනා කරන්න ගියාම අත්දැකීම නෙවෙයි ඉන්නේ. සුමාන දෙකක් භාවනා කරාලු ගුරුරයා කතා කරලා කිව්වලු මේ අනුන්ගේ කොන්තරත් කතා කරගෙන ඉන්න බා උඹට වැටහෙන දේ ලියපන් කියලා. මේ සංසාර තේරෙන්නේ නැතිව. අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ අරක මොකද මේක මොකද කිය කිය අහනවා මිසක් කවදාකක් කියන්න පස්සේ කිව්වලු මහසි සඩෝ ස්වාමීන් වහන්සේ මේ දවස්වල කාන්තාවෙන් කමටහන් සුද්ධ කරනවා ගිහිලා අහගෙන ඉන්නේ කියලා. ඉතින් පේන්නේ නැත්නක ඒකට මහසි සඩෝ ස්වාමීන් වහන්සේ කමටහන් සුද්ධ කරනවා අහගෙන හිටියලු මේ ලංගල ඒ බුරුමකාර ගෑනු අනම් මනං නරියයි බල්ලයි කතා උදේ ඉඳලා හැන්ද වෙනකන් කියවනවලු මහසි සඩෝ ගාව ඉඳගෙන. මහජීසාරට එකක්වත් ඇහෙන්නේ නැතිලු හැම කෙනාටම කියනවලු භාවනා කරනකොට අත් දකින්න දෙය කියන්න මට අනිත් එක්කනත් ඇවිල්ලා කියනවා අනේ ස්වාංශීරයට පතෝල හොද්දත් එක බත කෑවේ ඒකේ ලුණුත් මදි සුවන්ත රෑමට ගොර වැවුවා මහත්යා ගැහුවා ඔන්න කමටාන් සුද්ධ කරනවා සුමාන දෙක යනකොට මේ ස්වාංශයට තේරෙනවලු මේ මහජීසාරඩෝ කියලා කියන්නේ ඊ타මාත්ම උතුමන් වහන්සේ නමක් ඇත්තට මේ කාන්තාවත් ලොකු වාසනාවන්තයි. හැබැයි කියන දේ දන්නේ නැහැ. ඉතින් මහජීජාඩෝ අනුකම්පාවෙන් කියනවලු මට ඕවෙන් වැඩක් නැහැ. වයි ස්ත්‍රී පුරුෂුත් මට වැඩක් නැහැ. ඔය කවද්ද භාවනා පටන් ගත්තේ මට වැඩක් නැහැ. උපදේශය වුණාද? ක්‍රියාවත් කරා මොනද වැටුනේ? කියන්නේ නැහැ. පස්සේ මේ ස්වාමීන් ඇවිල්ලා සටහනක් කරගත්තලු. මේ ස්වාමීන් වහන්සේ සෙත් තුනයි අහන්නේ. අරමුණ මොකද්ද? මෙනේ කිරු කොහමද? වැටුනේ කොහමද? පස්සේ Taman ඇවිල්ලා භාවනා කරලා ලිව්වලු සටහනක් ආස්වාසය මම ආස්වාසය මෙනෙහි කරා මට නාස්පුඩුවේ සීතලට හැපෙනවා තේරුණා ඊට පස්සේ ප්‍රසවාසය ප්‍රසවාසය කියලා මම මෙනෙහි කරා එතකොට නාස්පුඩුවේම උණුසුමට එළියට එන දහතිය මට දා වැටුණා කියලා ලිව්වට පස්සේ මේ ශාංශේ කමඨාන සුද්ධ කළ තියෙන ඌමින්සයාඩෝ එක සුමාන දෙකෙන් මේ ශාංශි ත්‍රු මේ ශාංශි තේරුම් ගත්ත ප්‍රශ්නේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කමටහන් සුද්ධ කරන්න ආවා. මේ මේ මේ ලංකා විපස්සනා මධ්‍යස්ථානේ 59 60 61 අවුරුදුල මෙහි ඉඳලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ සිංහලෙන් කමටහන් සුද්ධ කරලා තියෙනවා. ලංකාවේදී. ඊට පස්සේ බුරුමෙට ගියා. මම හම්බුනේ මට ස්වාමීන් වහන්සේ දඟගෙන 92. 92 තමයි යෝග කොලයක් විදියට අරගෙන අපි ඉන්න කාමරවල ඉස්සරහා දොරේ ගැහුවේ. ආගේ පරිවර්තක මේ සායඩුගේ කාලේ නාස්ති කරන්න එපා. ඔයගොල්ලෝ තාවේ හැතැම්ම 10000ක් විතර ගෙවාගෙන. සායඩුට දැනගන්න ඕනේ ඔයා මහානා කරන අරමුණ මොකද්ද? ඒක මෙනෙහි කිරුවේ කොහොමද? වැටුනේ මොකද්ද කියන්නේ තුනයි දැනගන්න. පිම්බි මහැකිටමට සාපේක්ෂව කියන්නේ පිම්බීම මතුණා මම පිම්බීම වෙලාදී පිම්බෙනවා කියලා මෙනෙහි කරා මට ඒතකොට උදරේ කම්පන චංචල වැටුණා හැකිලෙන වෙලාවේදී මම ඒක වෙන් කරලා අඳුනාගත්ත හැකිලිම කියලා මෙනෙහි කරා ඒතකොට කඩා වැටීමක් හැකිලිමක් පසට යamak මට වැටුණා 100 100ක් ලකුණු ලැබෙනවා සක්මන් කරනකොට වම පොළවේ තියෙනකොට මම දන්නවද මේක දක්න නෙවෙයි කියලා මම වම කියලා මෙනෙහි කරාද? ඔව්. එහෙනම් මොකද්ද වැටුනේ පොළවේ තියෙනකොට? විලුඹට තද ගතිය වැටුණා. උණුසුම් සිසිල් ගතිය වැටුණා. ඉබේ කරලා දෙනා වගේ වැටුණා. හරි. දකුණ තියෙන වෙලාවේදී දකුණ කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඔව්. මොකද්ද වැටුනේ? ඒකෙත් ලකුණු ලැබෙන. එදිනදා ජීවිතේ කනකොට එනකොට යනකොට බොනකොට මොනවද වැටුනේ? අරමුණ මොකද්ද? මේ සයිඩෝ කියනවා මෙන්න මෙතෙන්ද දන්නවනම් ඒ කියන්නේ මේ නික්කම ධාතු වීරියේ හරියට මෙනෙහි කරනවායි කියන එක වීරිය ඒක වාර්තාගත කරනවා කියන කෙනෙක් කියන්නේ මෙනෙහි කරනකොට වැඩහිච්ච දේ මේක දන්නවනම් 150ක් භාවනා ඉවරයි. නමුත් අද අපි දවල් ගත කරපු පැයේ අපි දැක්ක නේද කාටවත් එක ලියන්න තේරෙන්නේ නැහැ නේ. මං හිතන්නේ දැන්වත් තේරෙනවායි කියලා. මෙහෙම කිව්වත් තේරෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ භාවනා කියලා හිතන්නේ වෙන මොකක්ද එක. මේ ඉදිරිපත් කරපු අරමුණේ මෙනෙහි කළ දත යුත්ත නෙවෙයි. මේ බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රජාලයක් කරගෙන. මේ භාවනා කරනකොට මට අරක වෙයි මේක වෙයි එහෙම නැත්නම් දන් දුන්නාම මට නිවන් දකින්න පුළුවන් වෙයි සිල් රැක්කහම නිවන් දකින්න පුළුවන් වෙයි භාවනා කරනකොට මේ අරමුණු විස්තර කරන්න ඕනේ මට දෙයියෝ ගෙනත් දෙයි මෙන්න මේ වගේ විකාර ටික නිසා අද්දුටු කියන දේ කියන්න ගියාම කියන ඕකනම් මොකද්ද දෙකේ ළමයි දෙකේ පන්ති ළමයකටත් කරත හැකිනේ මට කියන්න බැරිද කෙලින්ම සංකාරූපෙක ඥානෙ ලබා ගන්න හැටි මට නම් හතරෙන් දිහාන්න ගියාම කොහොමද කියලා පාට කියන්න පුළුවන්ද ඔන්න ආන ප්‍රශ්නේ ඒ ධර්මතම මේ බුදුජානකගේ යථාභූත ඥානය গুপ্ত දෙයක් බාටපත් කරගෙන. ඒ මොන කරන්නේද? ඒ තත්ත්වේ ඉන්න කෙනාට එම් බබා නලවන්න සූප්පක් අටේ තියන්න පුළුවන් බුචු බුචු කකා උර උර ඉන්න. හැබැයි බඩ පිරෙන්නේ නැහැ ගොයියෝ. සූපු ඉරවට බඩ ඉරෙන්නේ නැහැ. උන්ට ඕනේ තරම් කටයුතු කරන්න ඉන්න පුළුවන්. නරක දේවල් නෙමේ අපි දන් දෙනවා නම් සිල් ලකිනවා නම් ඒ වෙනත් භාවනා ක්‍රම කරන කිසි දෙයක් නරක නැහැ. නමුත් Tamanට දැනගන්න මගේ සතිය වෙනදාට වැඩි ආශ්‍රව ප්‍රසවාස දෙක තුනක් වැඩියෙන් කරන්න පුළුවන්ද? දැනගන්න පුළුවන්ද? පිම්බීම හැකිලිම හොගත්තා නම් දිගට යන්න පුළුවන්ද? සක්මණ මට වෙනදාට වැඩිය සතියින් ඉන්න පුළුවන්ද කියලා දැනගන්න බොජ්ජංගෙට යන්න නම් කොත්තනකින් හරි පටන් ගන්න. කොත්තනකින් හරි පටන් අරගෙන ඒක දිගට දිගට කරන්න ඕනේ. ඉතින් මේක සඳහාත් වීර්ය වචනේ පාවිච්චි කරන්න. මොකද අපිට ඒ වගේ අර ඒකාකාරී දේ, නීරස වෙන දේ, කම්මැලි වෙන දේ, ඒ වැටහෙන ආකාරයෙන් ප්‍රකාශකරනද වීරත්වයක් ඕන. අපේ හිත රසමසූලු දිගේ යන හිතක් නේ තියෙන්නේ. මිහිරි දේවල් හොයාගෙන යන හිතක් නේ තියෙන්නේ. ඒක නිසා අපි හිතම භාවනා වැටිලා, සතිය කැඩිලා, සමාධිය නැති වෙලා මේ වලියොත් මට ගුටි කන්න වෙයි කියලා ඔය නරිය බල්ලයි කතා ලියලිය ඉන්න කොලක් තියෙනවා, පෑන් තියෙනවා, ඔය ලියනවා. ගනුදෙනුවක් වෙන්නේ නැහැ. sannivedanayak වෙන්නේ නැහැ. ඉතින් අර ස්වාමීන් වහන්සේ අපේ පන්දි ස්වාමීන් වහන්සේ සුමාන දෙකක් මහසි සයඩෝගේ කමඨාන් සුද්ධ කරනවා කියලා අහලා උන්වහන්සේ ලියාගත්ත මට මාස 18ක් ගියා. මටත් ඒ දඬුවම්ම කරා උඹ කියන මෙලෝදයක් මට තේරෙන්නේ නැහැ මං කමඨාන් සුද්ධ කරනකොට පැත්තකටලා අහගෙන හිටපන් කියලා අර පන්ති පිටිපස්සේ දන ගහලා තියන්නේ. ඉතින් ඔක්කොමලා හිතුවේ මං කම්මස්ථානාචාර්යවරයෙක් කරන්න පුරුදු කරන වෙන්නද කියලා. මං ක්ලීනද තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා මං හැමදාම ස්වාමීන් වහන්සේ ඔක්කොම පටන් ගන්න ඉස්සලා කොලයක් තියාගෙන මම පැත්ත කරලා වාඩි වෙලා ඉන්නවා. ඒ ශාංශේ ප්‍රශ්න කරනකොට මං අහගෙන ඉන්නවා. ඊට පස්සේ කියනවා බලපන් කවුද කාරණාවට සම්බන්ධව කතා කරන්න කියලා. කතා කරන මනුස්සයා භාවනා උගා දියුණු කෙනෙක්. අදාළ කතා කරන්නේ නැති කෙනා බොහොම උනන්දුව තියෙනවා. උනංගම ඕනගමක් තියෙනවා. බණත් අහලා තියෙනවා. ඔය යන්නේ කොයිද කියලා අහුවම මල්ලේ පොල් කියනවා. ඒ උනන්දුවට නිඳ කරන්න නෙමෙයි මේ කතා කරන්නේ. අවශ්‍යතාවයෙන් නිඳ කරන්නේ මේකට ක්‍රමයක් තියෙනවා. ඒකට ශිල්පයක් තියෙනවා. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපදාව දන්නේ නැත්නම් අපි ළඟ තියෙන මේ උනන්දුව තිබුණාට බුදුහාමුදුරුවෝ මොනෝ කරන්නේ? ඒ කියලා දෙන දේ තේරෙන්නේ නැත්නම් බුදුරජාණන්සේ මොකද කරන්නේ? ඒ නිසා ඒකට අවශ්‍ය වීරිය තමයි මේ නීරසකම, මේ කම්මැලිකම, මේ ඒකාකාරීකම තෘෂ්ණාවේ අනිත් පැත්ත කියලා හිතා ගන්න. යම් තැනක මනාපේ රුචියක ආවනම් සංසාරයි. ඔක්කොම දන්නේ දුකට හේතුව තෘෂ්ණාව කියලා. භාවනා කරනකොට එන මේ තැවිලි තැවිලි ගතිය, පීඩි ගන්න ගතිය, පිරිමදින ගතිය, දැවිලි තැවිලි බව හැබෑව නැවත ඒක විස්තර කරන්න පුළුවන් නම් මෙන්න මේක මං අත්මන අපිට දකින්නයි කියලා. ඒක හොඳම සාක්කියක් තෘෂ්ණාව නෙවෙයි කියලා. එතකොට රිදෙනවා. මේ ඉඳගෙන ඉන්නේ මේ සුචියට නෙවෙයි මේ රිදෙන එක රිදෙන හැටි පිච්චන වගේද කපනවා වගේද අනිනවා වගේද කියලා ඒක අස්පනා අපිට දැක ගන්න. අරමුණේ ඉන්නකොට අරමුණ වැටේ නැහැටි. සද්දයක් ආවට පස්සේ තමන්ට කේන්ති යන හැටි. හිතවිල්ලක් ඇවිල්ලා අරමුණේ ඉන්න බැරි වෙනකොට දැනෙන දේ. ওই ටික කවුරුත් කියන දෙයක් නෙමෙයි. අත්මන අපිට, අස්පන අපිට සිදුවෙන දේ. ආනේ ටික සම්බන්ධීකරණය කරන්න පුළුවන් නම් ඒක හරිය තැනෙන් පටන් ගන්න කියනවා. පටන් ගන්න වාර්තා කරන්න පටන් අරගත්තොත් නොබෝ කාලෙකින්. තමන්න තේරෙයි මේ තිත්ත බේතක් කරනවා වගේ. මේ දන්න කරුණු ටික භාවනාවට අදාළව ගොනු කිරීමට ඥාණය විතරක් තිබ්බ බෑ. වීරිය තියෙනවා. ඒ වීර්ය සාමාන්‍ය ගැළපෙන වචනෙන් කියනවනම් කියන්න තියෙන මේ වෙහෙස දැන්නකොට අමිහිරියාව දැන්නකොට ඒකාකාරීකම දැන්නකොට එපා වීම දැන්නකොට හොඳට බලන්න මේක ප්‍රත්‍යක්ෂයක්ද මේ දැනෙන්නේ කියලා එහෙමනම් තෘෂ්ණාව අඩු වෙන බවට ලකුණක් කියලා හිතා ගන්න මේ කම්මැලි වෙන්න, දමල ගහලා යන්න, තරහ වෙන්න කාරණාවක් නෙවෙයි. මේකම තව එක චිත්තක්ෂණයක් කරන්න බැරිද කියලා බලන්න. මේ වේදනාව තියේදී මට තව චිත්තක්ෂණයක් හුස්ම බලන්න බැරි. මේ සද්ද ඇහෙද්දිම එපා වෙලා තමයි ඇත්තටම කරදරයක්. ඒ තියේදී මට හුස්ම එනත ඉඳගෙන ඉන්න ඉරියව්ව. තමයි හිතවිලි තියෙද්දිම මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න බැරිද කියලා බලන්න. මේකට ලෑස්ති වෙලා ගිය කෙනාට බලන්න පුළුවන්. ඒ ලෑස්තිලා යන එක තමයි බුදුහාමුදුරුව අපිට දෙන ගෞරවය. අපිට දෙන බුද්ධ ශ්‍රද්ධාව. නැත්තම් බුද්ධ ශක්තිය. ඉතින් ඒක අපට තියෙනවනම් අපි යන්න ඕනේ මේ ඉඳගත්තට පස්සේ මේ කෝසමල්යානාවක ඉඳීමක් නෙමෙයි තියෙන්නේ. එහෙමනම් තණ්හාව කියලා හිතාගන්න ඒක සංසාර කියලා හිතාගන්න. භාවනා කරනකොට බේන්නේ මේ දැවිලි තැවිලි ගතිය. ඒ නිසා සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා දුක්ඛ සත්‍යයේ ලක්ෂණ හතරක් තියෙනවා. පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, විපරිණාම නට්ටෝ, සංකතට්ටෝ. පෙළෙන ගතියක් තේරෙනවා තමයි. අරමුණට හිත ගියා නම් පෙළෙන ගතියක් නිකන් කුල්ලට දාලා හාල් පොළන වගේ පොළන ගතියක් තේරෙනවා වෙහෙසයි. සන්තාපනට තවන ගතියක් තියෙනවා ගින්නේ දාලා පලහන වගේ තවන ගතියක් තියෙනවා. සංකතට්ටෝ විවිධ හේතු කරුණු නිසා ඇති වෙලා නැති වෙලා යන ගතිය ඒක තියෙනවා. ඔය කියන එකම දැවිලි තැවිලි ගතියක්වත් එක දිගට හිටින්නේ නැහැ. විපරිණාමට්ටෝ එක එක මුණත් වලට මාරු වෙවි මාරු වෙවි යනවා. ඒක හරියට පනුරිත්තක් නලියනා වගේ එකක්වත් ලස්සන නැහැ. එකින් එකට එකින් එකට මාරු වෙනවා. මම දෙන දර්ශනය තමයි black and white ටෙලිවිෂන් එක වැඩසටහනක් නැති උනත් තිත් වැටෙනවා පේනවා දැකලා තියෙනවා. ඒක දිහා බලන්න එපා වෙනවනේ. කම්මැලි නීරසයි ආන්නේ වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා ගෑනුත් නැහැ පිරිමිත් නැහැ කොල්ලත් නැහැ කෙල්ලත් නැහැ නාටක නාටකමක් නැහැ තිත්තට හැබැයි තිත්ත ඇතුලේ තමයි කොල්ලයි කෙල්ලයි හැදෙන්නේ මුළු නාටකමම හැදෙන්නේ වැටෙන තිත් වලින් තිත්තටන වෙලාවට එපා වෙනවනේ ඒකෙන් රූප පේනවනම් ගෑනු මිනිහ නටනවනම් අපිට කතාවක් තියෙනවනේ ඔය තිත් මට්ටමට ආවට පස්සේ එපා වෙන ගතිය තියෙනවා ඒ කියන්නේ අර ගෑනු පිටිමි හිටියානම් පේන තියෙන තෘෂ්ණාව නැති වෙනවා ආන්නේ මට්ටමට භාවනාව එනවනම් ඒතියෙද්දි අතන ඇර කරන ගතිය තමයි මෙතන කියන වීර්යය. ඒත් ওই නිවන නෙවෙයි. ওই තාම නිවනට ගිහිල්ලා නෙවෙයි. ওই නිවනට ලැහැත්ති කරනවා. එහෙමනම් අපි චෝදනා කරන ගතිය අඩු වෙයි. අපි සැප අපේක්ෂා කරන ගතිය අඩු වෙයි. මේකට තපස කියලා කියනවා. ඒ නිසා වීර්ය සහ තපස අතර ආතාප වීර්ය කියලා මේකට කියන්නේ කෙලස් තවන වීර්ය බාධාතියෙදි සද්දතියෙදි වේදනාතියෙදි හිතවිලිතියෙදි ගත්ත අරමුණම ඉඳගෙන ඉන්න බව දන්නවා ඉඳගෙන ඉන්න බව ආස්වාද ප්‍රසවාස ගත්තා නම් ආස්වාද ප්‍රසවාසයේ පිම්බි බැකිලිම ගත්තා නම් ඒක තව ඩිංගිත්තක් බලන්න යන්න බැරිද කියලා අපි එක එකන ඒ ලෑස්ති මනසකින් භවනා කරන්න ගත්තොත් අපි එක එකනෙගේ තියෙන හැකියාවල් ඉවසීමේ ශක්තිය බුදුන්ට සමානයි. රහතන් වහන්සේ නමකට සමානයි. ආර්යයන් වහන්සේ නමකට සමානයි. අපේ ජාතික වීරයෝ කොච්චර හිටියද ලෝකේ අපේ ජාතියේ සියලු දෙනාටම අපි සමානයි. බැරි වෙලා තියෙන්නේ අපි මේක සැක කරන නිසා, Taman ගැන අව탁සීරු කරන නිසා, මේ සම්මාදිට්ඨිය නැති නිසා, ලෑස්ති වෙලා යන්නේ නැති නිසා. මේ හම් වෙලා කරන්න හදන්නේ ඔය එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි මේක මන්දෝත්සහයි කරවන සුළුයි. නීරස කරවන සුළුයි. අපි ඒකට ලෑස්තිලා යන් දී යටින් ගින්දර ගෙනියන්න වගේ තව එක චිත්තක්ෂණයක් ආනපානේ බලමු. තව එක චිත්තක්ෂණයක් පිම්බීම හැකිලින් බලමු. තව එක චිත්තක්ෂණයක් මේ ඉරියව්වෙම ඉඳ බලමු. කියලා මෙන්න මේක ඩිංගිත්තත් අල්ලු කරනවා නම් ඒක වීරියේ මැද පන්තිය. එහෙම නැත්නම් මේක පැන්නට පස්සේ තමයි වීරිය බොජ්ජංග මට්ටමටපත් වෙන්නේ. එතකොට බුදුරජාණන්ස කියන්නේ විරිය සම්බොජ්ජංගම් පාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසගාන පදේ. එතකොට භාවනාව වෙනකට වැඩිය ටිකක් විවේකීව කරන්න පුළුවන්. ආතතිය නෑ, අසහනේ නෑ. ටිකක් රිදුනා කමන්නේ මම ඒත් කරගෙන යනවා. විරාග නිසිතං රුචිතේ නෑ. අරුචිතී නිබ්බිදාව තියෙන. ඒකාකාරීකම තියෙන. බයරවන ගතිය තියෙන ඒ අල්ලගෙන ඉන්න පුළුවන් මේ රුචිකත්වයේ දිගේ නෙවෙයි යන්නේ. ඒකට කියනවා රාග රංජන මේකේ විරාග විරංජන තියෙන. නිරෝධය කියලා කියන්නේ අන්නේ ඒ කෙනාට විතරක් ආස්වාස ප්‍රසවාසයේ බැලුවොත් ආස්වාසය ඇති වෙලා නැති වෙනකම්ම නිරුද්ධ වෙනකම්ම බලන්න පුළුවන්. ප්‍රසවාසයේදී බැලුවොත් හට ගැනීම ප්‍රසවාසය සම්පූර්ණම ගෙවෙනකම් බලන්න. එයාට කවදාරි වේදනාවක ඉවරෙත් බලන්න පුළුවන්. සද්දයක් කරනකොට සද්දෙත් ඉවර වෙන හැටි බලන්න පුළුවන්. හිතවිලිත් ඇවිල්ලා හිතවිලි යන තැන බලන්න පුළුවන්. ආන්නේ විදිහට මේ එනේන දේක Nirodhe බලන්න පුළුවන් වෙන්නේ ඉවසන්නට විතර. ඒ නිසා බුරුම් භාෂාවේ කියමනක් තියෙනවා ඉවසන්නා නිවන් දකි. ඒ කියන්නේ දැවිලි තැවිලි තියෙද්දිම කාගෙන යන්නේ. පටිනිසග්ගය කියලා කියන අන්තිමට පටිනිසග්ගය කියලා කියන්නේ ඉන්න අරමුණ ඉන්න ඉරියව්ව දන්නවනම් ඒක තමයි හිතවිලි අඩු කරන්න තියෙන එකම උත්තරේ. වේදන අඩු කරන්න තියෙන එකම උත්තරේ. සද්ද අඩු කරන්න තියෙන එකම උත්තරේ පුළු පුළුවන් වෙලාවක ලදලද අවස්ථාවේ ගත්ත අරමුණ වශයෙන් ඉන්න ඉරියව්ව හෝ ආස්වාද ප්‍රසආසය හෝ පිම්බි මහැකිරීමට නැවත නැවත හිත යොදන්න හිතවිලි වේදනා සද්දාවයි කියලා චෝදනාවට යන්න බෑ. එතකොට මේකට කොහොමදත් එන්න බෑ. ඒක ඒසා තමන්ගේ අරමුණට බැසගත්තොත් නිමක් නොවුන ඒ කියන්නේ පක්ඛන්දනේ කියලා වචනක් පාවිච්චි කරනවා. ඉලි ගත්තොත් බාහිර අරමුණ ගැන බාධා නැති වෙනවා. එක අරමුණට බැසගත්තොත් අනෙක් සීල අරමුණ පාවා දුන්නා වෙනවා. තෑගි දුන්නා වෙනවා. එතකොට අපි තෑගි දෙන්නේ වේදනා තෑගි දෙනවා, හිතවිලි තෑගි දෙනවා, සද්ද තෑගි දීලා මූල කර්පත්තානෙන් බැහැ ගන්න. ආන්නේ දෙක කරන්ඩ සෑහෙන ලෑස්තියකින් යන්න. ඒ විදිහට ගියාට පස්සේ මහසිසාරද ස්වාමීන් වහන්සේ කියනවා හරියට බුරුල් කරපු පසකට හෙල්ලකින් දමලන්න වගේ. Tamange හිත ගත්ත අරමුණේ පුළුවන් තරම් කිඳා බහින. තැම්පිච්ච අල කෑල්ලකට ගෑරප්පෙන් අයින්කොට වගේ කානට අල කෑල්ල බැස්සනම් ගෑරප්ප ගන්නකොට අල කෑල්ල දවතිලා. ඒක පන්දිස්වාංශිකු නිදර්ශනයක්. තැම්පිච්ච අල කෑල්ලකට බෑරප්පෙන් බැස්සා වගේ මේ ගත්ත අරමුණ මොකක් හෝ වේවා මූල කර්මත්තාන බැදගත්තොත් බැසගත්ත තරමට සද්ද වේදනා හිතුවිලි අඩු වෙනවා වෙන මැජික් එකක් මේකේ නැහැ වීර්ය චෛසිකයට සාපේක්ෂ කවතියක් තියෙන්නේ. ඉතින් මම අද දේශනාව මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔක්කොමලා මේ වෙනකොටත් ආධ්‍යාත්ම ජීවිතයක් ගැන හිතලා නික්කම ධාතුව පිළිබඳ හොඳ අංගීමක් ඇති ඇත්තෝ. එක්කිනෙකුට තව තක්සේරු කරන්න බෑ. ඒක ඉතාමත්ම ලොකු කැපකිරීමක්. අපේ ප්‍රශ්න තියෙන්නේ මේ ආරම්භ ධාතුනේ නික්කම ධාතුවේ මේ ගත්ත අරමුණේ වැඩි වේලාවක් ඇසුරු කිරීමේ ප්‍රශ්න එක එක්කෙනෙකුටවත් අතිරේක ලාභයක් නෑ හැම කෙනාටම මේ ප්‍රශ්නේ තියෙනවා ඒ සඳහා ශිල්පී තමයි හදිසියක් આવොත් හිත දාන්න ඕනේ අරමුණ මොකද්ද කියලා දන්නවනම් ඉඳගෙන ඉන්නකොට හිත දාන්න ඕනේ අරමුණ දන්නවා හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට නිදාගෙන ඉන්නකොට උඳ ගොඩ ඒක දන්නේ නැත්නම් අසරණයි අනාතයි එසා ප්‍රශ්නේ අහන්න ඉඳගෙන ඉන්නකොට මම මොකටද හිත දාන්නේ උත්තරයක් ඇහුවොත් මං කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න. සක්මන් කරනකොට මොකද්ද හිත දාන්නේ? මම ඇවිදිනවා. දැන් ඉඳගෙන නෙවෙයි කියන එකට හිත දාන්න. වැඩි විස්තර වශයෙන් කොන්න වම දකුණ බලන්න. නිදාගෙන ඉන්නකොට මම හිටගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි නිදාගෙන ඉන්නේ කියලා දැක ගන්න. හිටගෙන ඉන්නකොට ඉඳගෙන නෙවෙයි හිටගෙන ඉන්නවා කියලා දැනගන්න මේ ගතිය අපි ළඟ තියෙනවා නම් අපිට ලැබිච්ච මේ manussකය ලද වාසනාවක් කියලා තේරෙයි. manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ මේ ලද manussකයට හිත දාපු නැති සාපේ නිසායි අපි මේ සංසාරයක් දුක් විඳේ දැන් මේ අපි ශරීරයට මෛත්‍රී කරලා යථාපන යථාතිතං යථාපන හිතං යමක විදියට හිත කය තියනවාද යම් විදියට පීඩනවාද ඒ ඒ ආකාරයට හිත පවත්නවා ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙන සතිපට්ඨානෙ උගන්වපු දේ ඒක පුළුවන් නම් හිත දාන හැම වෙලාවෙම අරමුණට හිත දාන හැම වෙලාවෙම අපි සරුවච්චන් වහන්සේ ළඟ වාඩි වෙලා ඉන්නවා කියලා හිතා ගන්න. සද්ධර්මයත් එක්ක ඉන්නවයි කියලා හිතන්න. මේ කය අමතක කරලා අතීතය අනාගතයට ගියා නම් අරයා මෙයා ගැන හිතුවනම් අතන මෙතන ගැන හිතුවනම් කක්ක කියලා හිතා ගන්න. කෙලස් කියලා හිතා ගන්න, මායя කියලා හිතා ගන්න, අපායි කියලා හිතා ගන්න. ඉතින් අපි දැන් දන්නේ නැති තැන ගෙදලා අපිට තේරෙන පුළුවන් තරම් චිත්තක්ෂණ කොට දාන්න ඕනේ වර්තමාන මොහොතේ හිත තියාගන්න මේ ඉල්ලීමත් එක්ක දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා